අපි දැනට දවස් 100කින් මේ රටේ තියෙන තුන් බිය නැති කරා. ඉස්සෙල්ලා තිබුණේ හිතේ බිය. අපිව සුදු වෑන් එකෙන් ගෙනියයිද? අපේ රස්නා නැති වෙයිද? අපිට අනාගතයක් තියනවද? අද ඒ ඔක්කොම නැති කරලා තියෙනවා. අද හිතේ බය නැහැ. අපිට බඩේ බය තිබුණා. අපිට පුළුවන් ද ජීවත් වෙන්න. අතේ මුදල් තියනවද? ජීවන බරට යට වෙයිද කියලා. බඩේ බය නැති කරා. රටේ බයක් තිබුණා. අපි මේ රට ආපහු සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදෙයිද? අපි මේ රට නැති වෙයිද? ලෝකේ අපි පිළිගන්නේ නැති කියලා. අපි රටේ බයත් නැති කරා. ඒ තුන නැති කරලා තියෙන්නේ.